අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ නිසරණවනේ පැත්තෙන් බලනකොට 103 වෙනි අපේ භාවනා වැඩමුළුව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ආරම්භයේ වශයෙන් සඳහන් කරන්නේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය. ඒ මතක් කරාට පස්සේ මම අපේ උපාසක මහත්තයන් ඉල්ලා හිටිනවා මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඉඩ ලැබුණොත් ලිඛිත ප්‍රශ්න වලින් පස්සේ වෙන යමක් තියෙනවනම් සභාවට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒකට සාදර බව තියාගෙන සැසිවාරය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කර ගන්න මුල් කර ගන්න. ඒ ටික ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාකරලා විපාස මහත්මයාගෙන් ඉල්ලා ඉන්නවා. අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විටදී පළමුවරට මාගේ දකුණු කකුලට හසුවන බිම් ප්‍රමාණය වම් කකුලට වඩා වැඩි බව අවබෝධ විය. එමෙන්ම ඊතා පැහැදිලි ලෙස ගොරෝසු හා සිනිඳු වැල්ලද පොළවේ උස් පහත් තැන්ද සියුම් ලෙස අවධානය කළ හැකි විය. සිත වෙනත් අරමුණකට ගිය සෑම විටම සැනකින් එයද අවබෝධ කරගෙන නැවත සක්මන කෙරෙහි අවධානය යොමු කළ හැකි විය. නමුත් මේ සෑම විටකම සිත සමග සංවාදයකින් යුතු වූ බව මට දැනුනි. වම් කකුල හා දකුණු කකුල ඔසවනවා ගොරෝසු වැල්ලට දැනුණා ආදී ලෙසට සිතට කතා කිරීමක් සිදුවිය. මෙය ස්වාභාවික තත්වයක්ද? සක්මනේදී ගමන් මාර්ගයේ හැරෙන විටද සිත නැවතත් අරමුණු වෙනස් කරන බව වැටහේ. එහිදී සතිය පවත්වා ගැනීම කළ යුතු වන්නේ කෙසේදැයි මා කෙරෙහි කරුණාවෙන් පහදා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක ඉස්සෙල්ලාම සක්මන් කරපු කෙනෙකුටත් වඩා යම් ප්‍රමාණයක් හුරු කරගත්ත කෙනෙක් වගේ තමයි තොරතුරු අනුව පේන්න තියෙන්නේ. කෙසේ නමුත් ප්‍රශ්න දෙකක් තියෙනවා මේ සක්මන් කරනකොට ඇතුළත කතාව දෙබස ස්වභාවික දෙයක්ද කියන එක මුල් කාලේ එහෙම හිටිනවා නමුත් දෙවෙනි ප්‍රශ්න නිමාවේදී හැරෙනකොට සතිය කැඩෙනවා කියනකොට ප්‍රශ්නයක් අහනවා එහෙම නොකැඩී පවත්වා ගන්න කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ඒ ප්‍රශ්නේ මුල් ප්‍රශ්නට දැම්මොත් යා ගමන් කරනකොට හිතවිලි එනවා. ඇතුළත කතාව යනවා දෙබස. එතකොට සතිය පවත්වන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි ගත්තොත් මේකෙන්ම යම් ප්‍රමාණයක් තොරතුරු ලැබෙනවා. සක්මන් කරන ගමන් වම දකුණ වශයෙන් වැලි පොළේ හෝ ලනුපැදුරක යනකොට ඒ හිතවිලි තියෙද්දිම නැත්නම් ඇතුළත දෙබසේ යද්දිම තබන තබන වමක් දකුණක් පාසා අත්දැකීම තියෙනවා නම් නැත්නම් අත්දැකීමට යන්න පුළුවන්කම තියෙනවා නම් අර හිතවිලි තිබුණයි කියලා කිසිම බාධාවක් වෙලා නැහැ. නමුත් මේ හිතවිලි පිළිබඳව හිත කරදර ගත්තොත් එහෙම නැතුව හිතවිලි දිගේ යන නිසා තමන් මෙතන ඉඳගෙන නෙවෙයි තමන් ඉන්නේ ඇවිදිමින් කියන එක මතක නැති වෙනවා නම් මේ වම තියනවා මේ දකුණ තියනවා කියන එක වගේ දේවල් මතක නැති වෙනවනම් ඔන්න කිතගේ හිතවිලිවලින් බාධා වෙලා තියෙනවාද කියලා. ඉතින් ඒ නිසා මේ හිතවිලි තියෙද්දිත් සක්මන එක යායට නැති උනාට සක්මණේ සතිය පවතිනවාද කියලා මේකේ පැහැදිලි වාක්‍යයක් ලියවිලා නැහැ. අන්නේම ලියවෙන්න පුළුවන් වෙන විදිහට සක්මන් කරන්න හිතවිලි තිබුණාට සද්ද යම් ප්‍රමාණයක් තිබුණාට කයි යම් යම් පොඩි පොඩි දැනීම් sannivedana වේදනා තිබුණාට වම දකුණ වශයෙන් තබා ගැනීමේ හැකියාව තමයි තියෙනවනම් ඒ හිතවිලි වලින් සද්ද වලින් වේදනා වලින් කරදර අඩුයි. ටිකට සක්මන සතිය පවතිනවා කියලා එතකොට සතුටක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒකම තමයි දාන තියෙන දෙවෙනි ප්‍රශ්න අවසානටත් සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙන එක හැරෙන වෙලාව වෙනකොට හිත ටිකක් පිට පිටතට යනවා. සතිය දුර්වල වෙනවා. ඒ වගේම අර අරගෙන ගිය වේගය සතියේ වේගය කැඩෙන. ඉතින් ඒක ඇත්තටම ਸਰවචන්නාංශයේ දීලා තියෙන අභ්‍යාසයක්. ඒ වගේ එක ඉරියව්වක ඉඳලා වෙන ඉරියව්වට මාරු වෙන තැනදී ඒවට කියනවා ඉරියාපත සංදි කියලා. ඒ ඉරියාපත සංදියේදී නිකන් ඇවිදිනකොට වගේ නැති වුණාට යම් ප්‍රමාණයකට එතෙන්ට ගෙනිච්ච සතිය කඩා ගන්න නැතුව හැරෙන්න පුළුවන්ද කියලා බලන එක තමයි එතන සතිය පවත්වන්න කරන්න තියෙන ප්‍රයත්නය. ඒ නිසා කෙලවරට යනකොට පීවර 30ක් 40ක් එක දිගට ගිහිල්ලා යම් ප්‍රමාණයක සතියක් තියෙනවා. දැන් තමයි යන්නේ ලෑස්ති වෙලා හැරෙන්න යන බව දාන්නෝ. හැරෙන තැනදී රූප පේන්න පුළුවන්, ශබ්ද ඇහෙන්න පුළුවන්, වේදනා හිතවිලි එන්න පුළුවන්. ඒ නිසා මේ ඇති කරගත්ත සතිය මේ හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුවෙන්න මොන විදිය ප්‍රයත්නයක් තමන් කරන්න ඕනද කියලා බැලුවොත් ඒ සඳහා ක්‍රම සහ විදි අපි ඔක්කොටම සමාන දැනුමක් තියෙයි. ලෑස්තිලා යන එක තමයි මෙතන තියෙන එකම කමටහන. දැන් මෙතන කැඩෙන තැනක්, මම හැරෙන තැනක්, ඒ නිසා මම මෙතින් සතිය කැඩෙන්න පුළුවන් කියලා ඒ ගැන පශ්චාත්තාප වෙන්න නැත්නම් කැඩුණා කැඩිච්චාවයි. ඊට පුළුවන් ද මට මේ අරගෙන ගිය සතිය හැරෙනකොට හලා ගන්න නැතුව බිම දා ගන්න නැතුව ඉන්න. ඒකට ප්‍රසිද්ධ උපමාවක් තමයි දෙන්නේ ඒක ත්‍රිපිටකයේ තියෙන උපමාවක් නෙමෙයි මම හිතනකොට මම හිතනවා ඒක උපමාව සාධාරණයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. රිලේ රේස් එකක් කරනකොට කඩින් කඩ දිවීම කරනකොට එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා දෙන බැටන් එක ඒ ලී කැල්ල බිම දාගන්න නැතුව අනිත් එක්කනාගේ අතට දෙන්න පුළුවන්ද කියලා බලන එක සාමාන්‍ය දුවන තරගයකදී නැති අභියෝගයක්. ඒක නිසා දුවගෙන එනකොට අපි හිතමු ලීඩ් එකකුත් තියාගෙන දුවගෙන ආවයි කියලා. ඒ කෙනාගෙන් අනිත් එක්කනාට ඒ බැටන් එක මාරු කරනකොට වැටුනොත් අනිවාර්යයෙන්ම දෙවෙනිට අපේ කරන පළවෙනි තැන ගන්නවා අර පළවෙනි එක්කනාගේ ලීඩ් එක කැඩලා යනවා ඒ නිසා ඒකෙදි හොඳට දැනගන්න ඕනේ දුවල විතරක් බෑ ඒ කඩේම් තැන්වලදී බැටන් එක මාරු කරන්න ඕනේ ලී කැල්ල මාරු කරන්න ඕනේ වටන්න නතු ඒක තමයි අපි මෙතනදී අභියෝගයකට ගන්න එක අරියාදුවට ගන්න එපා අභියෝගයට අරගෙන බලන්න කොතෙක් දුරට හරවනකොට මේ අනතුරක් නොවේ නොවි කරගන්න යන්න පුළුවන්ද කියලා. ඉතින් මේකෙන් තමයි අපි එදිනදා සංකර වැඩ කරද්දිත් ගත්ත ඇති කරගත්ත සතිය කඩා ගන්න නැති වෙන්න පුංචි අභ්‍යාසයක් ලබයි. එනිසා මේකට භාවනා වචනෙන් කියනනම් ඉරියාපත සංධියකදී සතිය කඩා නොගැනීමයි ප්‍රශ්නේ. උත්තරේ තමයි දැන් මං ඉන්නේ ඉදිරිපත් වෙන ඉරියාපත සංධියකට කියලා ලෑස්ති වෙලා යන්න. ලෑස්ති වෙලා කැඩෙනවට බය නෙවෙයි පුළුවන් තරම් කැඩෙන්නේ නැති වෙන්න මොකද්ද කරන්න ඕන කියලා බැලුවොත් ක්‍රම සහ විදි Taman තුලින්ම මතුවෙන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පළමුව වම දකුණ යන ලෙස මෙනෙහි කරමින් යෙදුණෙමි. සිත බාහිර අරමුණු වෙත යොමවන විටදී පාද දෙකෙහි එසවීම හා තැබීම අවස්ථා මුල මැද අග වශයෙන් විස්තරාත්මකව විමසීමට ලක් කළෙමි. එහිදී පළමුව විනුඹ පොළවේ ගැටෙමින් එහි සිට ඉදිරියට කෙරෙන ස්පර්ශයන් හා ඒවායෙහි සියුම් ගොරෝසු මිදීම්ද හඳුනා ගතිමි. ඒ ඔස්සේ සිත ඒකාග්‍ර කර ගැනීමෙන් අනතුරුව බාහිර අරමුණු වල බලපෑමකින් තොරව පෙර අවස්ථාවේදීට වඩා පාදවල චලනයන් වම දකුණ ලෙස පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. සක්මන් භාවනාවෙහි නිරත වීමෙන් අනතුරුව ඉන් ඒකාග්‍ර වූ සිතින් යුතුව පර්යංක භාවනාව සඳහා යොමු වුනේමි. ආරම්භයේදී ශරීරය සමබර කොටගෙන ඒ සඳහා යොමු වද මූල කර්මස්ථානයෙන් බැහැරව පාදයෙහි වේදනා දැනෙන්නට විය. ක්‍රමයෙන් ඒ තුල පුහුණු වන විට වේදනාවන් පැමිණි විට එය වේදනාවක් ලෙස දකිමින් ඉරියව් මාරු කිරීමෙන් තොරව එම දැනීම නිරීක්ෂණය කළෙමි. මූල කර්මස්ථානයේ දෙස බලා සිටීමේදී ක්‍රමයෙන් හුස්ම ගැනීම ආයාස කරවන බව දැනුනි. එය මගහරවා ගැනීම උදෙසා નિરાයාසයෙන් ගනු ලබන හුස්ම දෙස බලා සිටීමට සිතට පුහුණු කළෙමි. සිත බාහිර අරමුණු වෙත යොමුවන විටද පැහැදිලිව ඒ දෙස බලා සිටමින් නැවත පෙර පුහුණු කිරීම වෙතට යොමු වුනේමි. එමගින් සිත මූල කර්මස්ථානයේ පිහිටීමටගත් උත්සාහය තුල පාදයේ වේදනාවක් වේදනාවන් දැනීමකින් තොරව අඛණ්ඩව මිනිත්තු 35ක් පමණ ගත කළ හැකි විය තෙරුවන් සරණයි. වාර්තා කිරීමේදී හරියටම ක්‍රමයට නැති වුණාට දැහැින තොරතුරු තෝගයක් හපෙලා තියෙන නිසා හොඳයි කියලා කියන්න පුළුවන්. ඒකේ මතු කරලා දෙන්න තියෙන කාරණා දෙකක් විදිහට සක්මනේදී සාමාන්‍යයෙන් මේක වැඩි හරි ගිහිලා තියෙනවා නමුත් ඒකට කිව යුතු කාරණාවක් වශයෙන් තියෙන්නේ හිතවිලි බහුල වෙනවනම් පියවරක එක පියවරක වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ඉන්න එක ඔසෝනා තබනවා ඔසෝනා යවනවා තබන වශයෙන් වැඩිපුර විස්තර කිරීම විස්තර මෙනෙහි කිරීමකට හිතවිලි යනවා කරන්න තියෙන්නේ පුළුවන් තරම් ආය වම දකුණෙම තියාගෙන අඩු මෙනෙහි කිරීම ප්‍රමාණයකින් කරන එකයි මේක ඒකේ අනිත් පැත්ත කරලා තියෙනවා නමුත් ඒකෙන් හරි ගිහිලා තියෙන බවක් පේන්න තියෙන නිසා කරලා බලන්න සාමාන්‍ය කියන්නේ වැඩි විස්තර වශයෙන් මෙනෙහි කරනට හිතවිලි එනවා නම් පියවර වම දකුණ වශයෙන් මෙනෙහි කිරීමට අඩු කරන්න කියන එක තමයි හිතවිලි එනකොට දෙන උපදේශේ මේක වෙලා තියෙන අනිත් පැත්ත නමුත් හරි ගිහිල්ලා තියෙන බව පේන්න තියෙනවා. ඒක නිසා මම නිකන් අතිරේක කාරණාවක් දැනුම් දිය යුක්තක් තමයි කරන්නේ. දෙවෙනි එකේදී ඒ හිතවිලි වේදනාව ඇවිල්ලා තියෙන වෙලාවක මූල කර්මස්ථානයේ ඉඳගත් උත්සාහයක් බොහොම ලස්සනට විස්තර කළා දෙනවා. නමුත් මූල කර්මස්ථානයේ වේදනාව එnde ඉස්සෙල්ලා පෙළෙන කොහොමද? වේදනාවට පස්සේ පෙළෙන කොහොමද? මූල කර්මස්ථානය විස්තර අපි හිතුවත් ආස්වාස් ප්‍රසවාසී කියලා මේ ආස්වාසි මේ ප්‍රසවාසී කියලා එක වාක්‍යයක්වත් ලියවිලා නැහැ. යම් හේයකින් හිතුවිලි වේදනා. එන්නේ ඉස්සෙල්ලා කොහොමද මූල කර්මස්ථාන දැකේ කියලා වාක්‍ය දෙක තුනක් දාන්න පුළුවන් වුණා නම් එයාට පුළුවන් වේදනාවට පස්සේ මේ වේදනාවක් නැති වෙලා තිබුණ ආස්වාස් ප්‍රසවාසයමද ඊට වැඩිය වේදනාව දකිද්දී තියෙන ආස්වාස් ප්‍රසවාසයේ වෙනස්කම් මොනවද කියලා බලන්න. ඒ නිසා මේකේ ඒ කාරණාවත් අඩුයි. ඉතින් මේ ලියුපෙකනා කැමැතිද සභාවට ඉදිරිපත් කරන්න වේදනාවට ඉස්සෙල්ලා කොහොමද මූල කර්මස්ථානේ බලවන්කොට පේනුණාද බැලුවද වේදනාවට පස්සේ වේදනාව හරහා බලනකොට කොහොමද දෙක අතර වෙනසක් තියෙනවද කියලා ලිව්වේ නැති වුණාට කියන්න කැමැතිද සභාවට එහෙම නැත්නම් ඉතින් අපි ඊගා ප්‍රශ්නට යනවා. කැමති නම් ඉස්සරහට තව සුද්ධ කරලා විස්තර කරලා දෙන්න පුළුවන්. ඒක අනිකටත් උදව්වක් වෙයි කියලා මම ඇහුවේ. එහෙම ඉදිරියපත් වෙන්න කැමති නැත්නම් අපි මම පමණකින් යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි අපගේ ගරුතර ස්වාමින් වහන්සේ ප්‍රශ්නය පර්යංක භාවනාවේදී හුස්ම ඉහළ පහළ ගැනීමේදී හුස්ම ඉහළ ගනිද්දී නාසය මුල දැවටි නාසය මැද දැවටි පෙනහල්ලෙන් නැතර වී නැති වී යනවා නැවත පෙනහල්ලෙන් ප්‍රාණය පිටට උණුසුම්ව ඉවතට එනවා. ඇතිව පැවති නැතිවන ස්වභාවය හොඳින් දකිනවා. එවිට පැය එකහමාරක් පමණ ගත කරන කල අතරතුර ශරීරය අනින ස්වභාවය ශරීරයේ ඇතුලේ ලේ ධාතුව ගමන් කරන විලාසය මහ ධමනි වලින් ලේ ගමනාගමනයේ ඇතුලෙන් වෑහෙන ස්වභාවය හරියට මැෂින් එකක් පරිදි මට හැඟුණේ. ඒ අතර වේදනාද සිදුවේ. තවද උල්වලින් අනෙන ගතිය නැවත මේ විඥාණය රිදීම අතර මුළු ඇඟම රිදී වේදනාව ඇති වූ පසුව මේ හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැතිව ගියා වේදනාවේදී වේදනාව මෙනෙහි කළා ඉදිරියට යෑම පිණිස මෙයට කරුණු වටහා දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට උතුම් බුදු බව ලැබේවා මේකෙත් උත්සාහ කරලා තියෙනවා දැහැහෙන තොරතුරු දෙන්න. මොකද අර ඉස්සෙල්ලා මම අර නතර කරපු තැන්න මෙතන තව දහන යොමු කරන්න කැමතියි. ඒ මූල කර්මස්ථානයේ ආස්වාසියේ නාසය මුල දැවටිලා ඇතුළට ඝර්ෂණයේ වශයෙන් යන බවත් පිටතට එනකොට උණුසුමක් වශයෙන් තියෙන බවත් විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න ඒ වේදනාව ඇවිල්ලා ඇඟ හිත වේදනාවත් එක්ක උරුට්ටු වෙලා නැත්නම් වේදනාවත් එක්ක මූණට මූණ දාලා ඉන්නකොට අර වගේම හෝ පේන විදියකට ආස්වාද ප්‍රසවාසය දැක ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් එතකොට අපිට කියන්න පුළුවන් වේදනා හරහා බලුවා වේන වේදනා විනිවිද බැලුවා එන්නේ විනිවිද බැලීමට විපස්සනා කරනවායි කියලා කියනවා. එතකොට මේ වේදනාව තියෙද්දිමත් ආය සානපන බැලුවොත් අර විදියටමද පේන්නේ. නාසිකාග්‍රයෙන් පටන් ගන්න දැවටිලා අර විදියට යනවද එළියට නොට අර වගේ උණුසුම තියෙන වෙන පැතිකඩ මොනවද බලන්න පුළුවන් කියලා ආවේදනා හිතවිලි සද්ද මොනවා ආවත් ඒ ටික විනිවිදලා හරහා බලන්න පුළුවන් නම් පුළුවන් කියන එකත් ලොකු දෙයක්. පේන්නේ මොනවද කියලා ලියන්න පුළුවන් නම් ඒක තමයි කමටහන සුද්ධ කළ දෙනවයි කියලා මට කරන්න පුළුවන් දේ. ඒ නිසා මම බලන්න පුළුවන් ද කියන එකත් බැලුවොත් පේන්නේ මොනවද කියන එකත් වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට Tamanටත් ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. බාධාව බාධාවක් බාටපත් වෙන්නේ බාධාව ලොක් කරගත්තොත් තමයි. මොන බාධාවක්වත් බාධාවක් වෙන්නේ නැහැ. ඒ බාධාව හරහා Taman ඉන්න මූල කර්මස්ථානය බලන්න දන්නවනම් ඒ හැම බාධාවක්ම හරහා යන්න පුළුවන්, විනිවිදින්න පුළුවන්, මෙල්ල කරන්න පුළුවන්, කීකරු කරන්න පුළුවන් දෙයක් බවට යෝගාවචරයට වැටෙන්න පටන් ගරු ස්වාමීන් වහන්සේ මම නාසිකාග්‍රයේ හුස්ම දැනීම නිරීක්ෂණය කළෙමි. එය දැනුනේ සුලං රැල්ලක් වදිනා ලෙසටය. වාර දෙක තුනක් පමණ නිරීක්ෂණය කරන විට සිත වෙනතක ගියේය. මම සිත වෙනතක ගිය බව සිහි කළෙමි. ඉන්පසු නැවත හුස්ම අරමුණට සිතගෙන ආවෙමි. නැවත ටික වේලාවක් හුස්ම නිරීක්ෂණය කළෙමි. ඉන්පසු කොන්දේ වේදනාවක් ඇතිවිය. මම වේදනා වේදනායයි මෙනෙහි කළෙමි. සුළු වේලාවකින් එය දියවි මෙන් ගියේය. ඉන්පසු නැවත හුස්මට හිත යොමු කළෙමි. ඉන්පසු දකුණු දණහිසේ සහ ඉන් පහළ තද වේදනාවක් ඇතිවිය. වේදනා වේදනායයි මෙනෙහි කළෙමි. එය තව තවත් තීව්‍ර විය. ඇදුම් කන්නක් වැනි වේදනාවකි. වේදනායයි මෙනෙහි කරන අතරම තද කම්මැලිකමක් ඇති වී භාවනාව නවතා නැගිටින්නට සිත් විය. මම තීන මිද්දයයි මෙනෙහි කළෙමි. එය මොහොතකට අතුරුදහන්ව නැවත පහළ විය. ඒ අතරම සිත වෙන අරමුණු කරා දුවන්නටද විය. වෙන අරමුණකට සිත ගිය බවත් කායික වේදනාවත් තීන මිද්ද සිතුවිලිත් පහළවන බව මාරුවෙන් මාරුවට සෑහෙන වේලාවක් මෙනෙහි කළ අතර හුස්ම අරමුණට හිතගෙන ඒමට සැත්කලත් එම ව්‍යායාමය ඉතා අසාර්ථක විය. අවසානයේ මූලිකවම කායික වේදනාව හේතුවෙන් භාවනාව නවතා ඉරියව්ව මාරු කළෙමි. නැවත හුස්මට සිත පිහිටුවන්නට තැත්කලත් වෙනත් අරමුණු කරා සිත බොහෝසේ දුවන්නට විය. ඔය මේකේ වෙනත් අරමුණු කියලා තියෙනවා. අයෝ ඒ කවදාකවත් වෙනත් අරමුණු කියන්නේ බෑ. අරමුණ මොකද්ද කියලා ලියන්න. එතකොට තමයි ඒක හරියටම අහගෙන ඉන්න කාර තේරෙන්නේ. පටන් ගන්නකොටම හිත පිට ගියයි කියලා තියෙනවා. මොකේට ගියාද කියලා ලියලා නැහැ. ඒ වගේම වේදනාවට පස්සේ වේදනාව මෙනෙහි කරා. ඒක දැනගනන් තියෙනවා මේ වේදනාව ඇදුම් කන වගේ දැනනවායි කියලා. ඒ වගේ වේදනාවල ස්වභාව ලක්ෂණ මොනවද වේදනාව දිහා බලනකොට පෙනුනේ කියන එක ආනාපානේ බලනකොට පේනා වගේම විස්තර වශයෙන් හොයන්න ගත්තොත් තමන්ට තීරේ මේ වේදනාවත් එක්ක කවදාකවත් තීන මිද්ද එන්නේ නැහැ. ඒක පටලවිල්ල. තීන ඉර වේදනාව කියලා කියන හිත අවසන වැඩක් තීන මිද්ද කියන හිත සීතල කරන තැනක්. ඒ නිසා තරුවචනන් ජහන දිවසුල තියෙන කාට මොන මරණීදිද කියලා අහලා තියෙනවා. උලක් උඩ තිබ්බ මිනිහා උඩ මොන මරණිද? උල තිබ්බ මිනිහට නිින්දයක් නැහැ කවදාවත් උල උඩ. ඒ නිසා මේ මේක පැටලවිලා. ඒ කියන්නේ නිදිමතාවයි වේදනාවයි කියන එක එක හිතක කිට්ටුවකටත් එන්නේ. මුදුවට මතක තියාගන්න නිදිමත එන්නේ වේදනාව මොකක්වත් කරදරයක් නැති වෙලාවට විතරයි. ඒ නිසා මේ වෙලාව අපි වේදනාවනේ කම්මැලිකම නම් වෙන්න පුළුවන්. ඒකත් මන්දෝත්සහය වීමක්, පශ්චාත්තාප වීමක්. ඉතින් ඒක කෝක තිබුණත් ඒක අඳුර ගන්න පුළුවන් නම් යෝගාවචරය දිනුවා. ඒක විනිවිදා විනිවිද්දා කියලා හිතන්න පුළුවන්. හරහ බැලුවා කියලා කියන්න පුළුවන්. ඒත් වැඩි දක්ෂකම තමයි ඒ වගේ විනිවිද මතක් ආවත් වේදනාවක් ආවත් ඔය කියන බාහිර මොන අරමුණු ආවත් ඒ වෙලාවේදී තමයි තේරුම් ගන්න පුළුවන් නම් මේ හුස්ම ගන්න එක නතර වෙලා නැහැ කියන එක. මොකද හුස්ම ගැනීම ඉච්ඡානක පේශින් අනුචානක පේශින් කියන දෙකෙන්ම සිද්ධ වෙනවා. ඔය කොච්චර වේදනාවක් දුනත් කොච්චර නිදිමත ආවත් හුස්ම ගන්නවා. ඉතින් අපිට කරන්න තියෙන හුස්ම පාවා දෙන්න එපා, අනදර කරන්න එපා, තනි කරන්න එපා, කොටු කරන්න එපා. ඔක්කොම සෙල්ලම් යන අතර නිකන් වරින් වර බලන්න මේ අස් මේ අනිච්ඡානුක පේශින් මාර්ගයෙන් සචේතනිකව නොවි අවිඥානිකව අසංස්කාරික හුස්මට හැටි බලන්න පුළුවන් නම් ඒක ලකූම ලකු දිනුවක් දිනුවක් දිනුවක් යෝගාවචරයගේ ඊට පස්සේ මේ වේදන මේ හුස්මේ වග විස්තර කියන්නත් පුළුවන් නම් පටන් ගන්නකොට තරම දිග කෙටි ගොරෝසු උණුසුම් සිසිල්ද නැත්නම් සියුම් වෙලාද විස්තර කියන්න පුළුවන් නම් ඔය හැම එන කරදරයකින්ම යෝගාවචරයට හිත උනන්දු වීමක් වෙනවා. නිදිමතක් එන්නේත් නැහැ. ඒ නිසා උත්සාහය ළඟට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒක මේ උකහාගෙන නැහැ. උකහාගත යුතු ඒ පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර ඒ නිසා වේදනා හිතවිලි සද්ද මොනවා තිබුණත් බලන්න හුස්ම ගන්න හුස්ම ගන්නවා කියන එක හිතට කවලා තියන්න. ඔය කොච්චර කවක්වත් හුස්ම ගන්න. මේ මේක මට බලන්න බැරිද කියලා. ඒ කියන්නේ කොච්චර සෙනගෙ හිටියත් බුදුහාමුදුරුවෝ ඉන්නවා මට බලන්න උන බුදුහාමුදුරුවෝ. ඒ නිසා සෙනගෙ හිටියයි කියලා කෑ ගහලා හරියන්නේ නැහැ. Taman ගිහිල්ලා බුදුහාමුදුරුවෝ බලන්න බලන්න එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මයි ළඟට එනකන් ඉන්න බෑනේ. දැන් මෙතන බුදුහාමුදුරුවෝගේ ඉන්නේ තමගේ මූල කර්මස්ථානේ. ඔය කොච්චර සෙනගෙ හිටියත් මෙයා ඉන්නවා. මේ පිරිසෙම ඉන්නවා. මට කරන්න තියෙන්නේ ඒකට ලං වෙන එකයි කියලා ඒ මූල කර්මස්ථානට අගය කරන්න දන්නවනම් ඒක මුණට මුණ දාලා තියාගෙන ඉන්න දන්නවනම් ඒ ගන්න ප්‍රයත්නය 100%ක්ම හරියන ප්‍රයත්නයක්. වරදින්න කිසිම හේතුවක් නැහැ. ඒ නිසා ওই ඕනේ තන කලබලයක් තක්ක මුක්කක් ආවම බලන්න. අම හුස්ම ගැනීමලට මොකද වෙලා තියෙන්නේ කියලා. බලනකොට අර තිබුණු වේදන ගැම්ම කඩලා යනවා. නිදිමත ගැම්ම කඩලා යනවා. හිත අලුත් වීමක් වෙනවා. ඒ නිසා බලන්න මේ කරදර ආස්සේ දකින්න විතරක් නෙවෙයි දකින්න ආස්වාස් ප්‍රසවාසයේ ඒ ස්වභාවික ලක්ෂණත් ඇතුල් කරන්න පුළුවන් නම් වார்த்தාවට මිනිවැඩි ගොඩක් ප්‍රබුද්ධ වෙන්න ඉඩ තියෙනවා. සක්මන් භාවනාව ගැන ක්‍රම තුනම ක්‍රියාත්මක කර බැලුවෙමි. ඒ එකකින්වත් සිත එකඟ කර ගැනීමට නොහැකි විය. අනෙක සිතවිලි දෝරේ ගලා එයි. මට මේ මොනවද වෙලා තියෙන්නේ කියලත් සිතුනි. මට මා ගැනම දුක ඇති වුනි. සක්මන පටන් ගැනීමේදී හා හැරෙන හැම වෙලාවෙම මම දැන් මෙතන කියා දහවාරයක් සිතින් ගණන් කර සක්මන ආරම්භ කරන්නට මට සිතුනි. එවිට পায়ට තද ගතියද සැප ගතියද දැනේ. සිතවිලි පිට යාමද අඩුයි. සිතේ ටිකක් එකඟ බව දැනේ. මේ ක්‍රමය අනුගමනය කරන්නද පරියංකය හිඳ ගන්නවත් ඊතරම් කැමැත්තක් නැත. ඉක්මනින් සක්මන් භාවනාවට යන්නට සිටේ. ආශ්වාස ප්‍රාශ්වාස අතර පහක් හොඳට දැනේ. සිත පිට දුවයි. සිත දුවන බව ඉක්මනින් වැටහේ. නැවත මුල් අරමුණට සිත යොමු වේ. මට උපදේශක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. මේක පටන් ගන්නකොටම සක්මනේ ක්‍රම තුනකටම කරලා බැලුවා හරි ගියේ නැහැ කියලා කිව්වට අන්තිම වෙනකොට තියෙන තියෙනවා මම මෙතන මම දැන් මෙතන ඉන්නවා කියන එක. එහෙම නැත්නම් මේ පියවර වශයෙන් වම දකුණ ඔසෝනවා තබනවා ඔසෝන යවනවා තබනවා කියන බොහෝ විස්තර හොයනට වඩා මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිමින් බව දන්නවනම් ඒකෙන් තමයි පටන් ගන්න. ඉතින් මේකේ රචනයේ සක්මන් රචනයේ අන්තිමට මේක ලියලා තියෙන්නේ ඒ දේ කරන්නද කියලා. ඒ දේ තමයි උපදේශවල දීලා තියෙන්නේ. ටිකක් ඇවිදලා බලන්න තමයි තේරෙනවද කියලා මම දැන් ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන ඉන්නව නෙවෙයි. නිදාගෙන නෙවෙයි. මං ඇවිදිනවා කියන එක දන්නවද කියලා. ඒක බොහොම සරල වැඩක් නේ. ඊට පස්සේ තමයි ඒක හරියට පස්සේ නැත්නම් ඉරියව්වත් එක්ක හිත මුණට මුණ දැම්මට පස්සේ තමයි යටි කයට හිත යොදලා මේ වම මේ දකුණ ඉඳගෙන ඉන්නවන වැටෙන වෙන තාලයක් නේ. ඇවිදිනකොට වැටෙන්නේ වෙන තාලයක් නේ. ආන්නේ තාල සටහන් ආකාරවලට හිත දාන්නේ ඒ මුල්ම පියවර කෙරුවට පස්සේ ඒක මේකේ අන්තිමටම ලියලා ඒක කරන්නද කියලා අහලා තිනවා. ඒක තමයි ඇත්තටම උපදේශ වල දීලා තියෙන්නේ. ඒක නිසා පටන් ගන්නකොට සක්මන් කරන බව දැනගන්න. ඉඳගත්තට පස්සේ මම දැන් සක්මන් නොකරන බව දැනගන්න. දැන් ඉවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා. ඉඳගෙන ඉන්නේ හොඳට තහවුරුනාට පස්සේ බලන්න සක්මන් කරනකොට වම් කකුලට දකුණු කකුලට බරමාරු වෙනවනේ. දැන් ඉඳගෙන ඉනකොට මොනවද වැටෙන්නේ කියලා. ඊට පස්සේ තමයි එම ගෙට ගෙවද්ද ගත්තට පස්සේ තමයි ආනපන බලන්න තියෙන්නේ මේකෙත් ලියලක් තියෙනවා ආනපන හතරක් පහක් පේනවායි කියලා. නමුත් පොඩ්ඩක්වත් විස්තර කියන්නේ නැහැ. ඒ කියන්නේ ආනපන ආවට සලකලාම නැහැ. අනිකේව ගන්න ඒකට සලකපුවාම ඒක ආයෙන්නේ නැහැ. නිසා ආනාපාන ප්‍රධානමුත්ත වශයෙන් එන නිසා ඒ ආපු වෙලාවට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද? ආස්වාද ප්‍රසආචයේ දිගට බලහිනකොට මොන මොනද වෙනස්කම් කියලා ඒකට වැඩි අවධානයක් යොමු කරා නම් ওই කියන අතිරේක ප්‍රශ්න හිත පිට යන එක කම්මැලි වෙන එක මේ ප්‍රයත්නෙම නැති කරන්න පුළුවන් මොකද්ද ප්‍රයත්නේ පේන ආස්වාද ප්‍රසආචයේ පුළුවන් තරම් විස්තර ලියන්න මේ ආධුනිකයෙකුට බොහොම හොඳයි මේ යන ක්‍රමය මොකක්වත් වෙනසක් කියන දෙයක් නැහැ ඒ අහුවෙච්ච අතරාපු කුරුල්ල අල්ල ගන්න දන්නේ නැහැ ඉතින් එතකොට කුරුල්ල පැල්ල යනවා ඒ නිසා එකක් පෙන්වනත් ආනපන දෙකක් පෙන්වනත් තුනක් පෙන්වනත් හතරක් පෙන්වනත් පහක් පෙන්වනත් ඒ පෙනෙන වෙලාවේදී අනිකුත් අරමුණු වලින් වෙන් කරලා ආනපනේ දකින්නේ කොහොමද කියන එක ලියන්න. ඊට පස්සේ ඊගාසට හිත පිට ගියාම ආයෙසරයක් පටන් ගන්නකොට ආධුනිකයෝගේ පටන් අරගෙන කියන මට දැන් පහක් නම් පුළුවන්. මට මේ සැරේ හුස්ම රැලි 6කට යන්න බැරිද? 6 පුළුවන් ඊට පස්සේ 7කට යන්න බැරිද කියලා පුංචි අභියෝගයක් දුන්නා නම් හිතට හිත අල්ලනවා. නැවතර පටන් ගන්න වාක්‍යයේ තියෙන විදිහට මට ආනාපානේ සක්මනේ තු පියවර ආකාර තුනම පටන් අරගත්ත හරිය නෑ කියන වැඩේ ගියොත් නම් හරියන්නේ නෑමයි. විතර හොයන්න යන්න එපා. ඉස්සල්ලාම සරල තැනකින් පටන් අරගන්න. ආධුනිකයෙක් වගේ පටන් අරගන්න මේ වෙලා තියෙනවල කිසිම අතිරේක දෙයක් නැහැ. උනන්දුවෙන් කරන්න කරලිවලා අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේ මුලිච්ච වෙච්ච වෙලාවේදී මොනට මොන දීපලාදී අරමුණේ විස්තර වැඩි වැඩියෙන් කහගෙන වார்த்தාවට ඇතුළු කරන්න එතකොට ඔය බලාපොරොත්තු වෙන අතිරේක ප්‍රශ්න බොහෝ දේවල් දුර වෙන බව මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පාදය පොළවේහි ස්පර්ශ වීම ගැන වරින් වර සිත එකඟ වෙතත් සිත වැඩිපුර වේලාවක් අනෙකුත් යෝගීන් කෙරෙහි යොමු වේ. මා පුරුදු කර ඇති මෛත්‍රී හා බුද්ධානුස්සති භාවනා වරින් වර කිරීමෙන් පසු සක්මනද පර්යංකයද ආරම්භීම සුදුසු නැතිද ප්‍රශ්න නැහැ මුලින් මොන දේ කෙරුවත් අපිට ප්‍රශ්නයක් නැහැ වාර්තාව ලියනද සක්මන මුදුන්පත් වෙච්ච තැන ඉඳලා විනාඩි 30ක් හරි ගන්න බුද්ධානුසතයයි මෛත්‍රියයි ලෝකේ තියෙන හේරම කරන්න එක ප්‍රශ්න නැහැ මන්න මෙන්න මේ වෙලාවේදී මේ වම තිනකොට මෙහෙම වැටුණා දකුණ තිනකොට මෙහෙම වැටුණායි කියලා හරි ගිය තැනින් වාර්තාකරනද පරියංකයත් එහෙමයි ඒ මුලින් කරන ඒ කෘත්‍යය මොකක් මොකක් කරලාද මේ අරමුණ යාලු කරගන්නේ මොකක් කරලාද අරමුණට හිත දාගන්නේ කියන එක සම්පූර්ණ නිදහසෙන් තියන්න මොනම දෙයක්වත් ඒකට මේ අකැප දේවල් නැහැ අරියාසු දේවල් නැහැ හැබැයි ඒව ලියන්න එපා වார்த்தාවේ වார்த்தාවේ අන්තිමට ලියවට කවන්නේ මුලින් පටන් අරගන්න සක්මනේ යම් වෙලාවක හරි ගිය තැනකින් විස්තර දෙන්න මට පරියංකය සක්ම ඉන්නකොට ආනපන වැටෙනවනේ හරි ගිය තැනින් පටන් අරගන්න ඊට පස්සේ එතෙන්ට එන්න මට විනාඩි 35ක් මෛත්‍රී කරන්න සිද්ධ වුණා 35ක් බුද්ධානුස්සති කරන සමග ලිව්වට කමන්නේ නැහැ නමුත් වාර්තා වෙනකොට වාර්තාව දෙන්න ඕනේ තමන් කරන භාවනාව මුදුන්පත් වෙච්ච තැන සාර්ථක වෙච්ච තැනක ලපටන් අර ගන්න ඕන හොඳයි ඒකට තමයි තේරෙයි අර හරි ක්‍රමයට වැටුණාට පස්සේ අර විනාඩි 20ක් 30ක් 35ක් වගේ මෛත්‍රියට බුද්ධානුස්සතිය දීපු කාලේ එච්චර යොදන්නේ නැතුව ඉක්මනටම අරමුණට හිත වැටෙන ගතියට එනවනම් ඒක Tamanට ලැබිච්ච අනුග්‍රහයක්. Tamanට ලැබිච්ච සහයෝගයක් කියලා හිතාගන්න. එහෙම නැතුව මේ හිත යාලු කර ගැනීම සඳහා දාන්න ඕනේ දහං ගැටයක් දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනා ඇතුළත් DVD පට අපට ගත හැක්කේ කෙසේද අන්තර්ජාලයෙන් ලබාගත හැකිද මාගේ මිතුරියකට ශ්‍රවණ ආබාධයක් තිබෙන නිසා CD දැටි ඇසීමට අපහසුය. ධර්මයේ දේශනා කරන විට ඒ දෙස බලා සිටීමෙන් වචන ගලපාගත හැක. ඔබ වහන්සේ පැමිණ ධර්ම දේශනා කරන විට එය තේරුම් ගත හැක. ඊතා හොඳින් භාවනාවේ යෙදෙන මේ මිතුරියට පිළිතුරක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි තෙරුවන් සරණයි. ඔය අපි ප්‍රශ්න යොමු කරනවා වැඩමුළු සංවිධායකාවට. ඒගොල්ල ගාව තියෙනෝනේ මේ පිළිබඳ මේ වගේ ප්‍රශ්න වලට උත්තර නැත්නම් මැදිහත් වීමේ කරුණාව මෛත්‍රී සාහිකියාව ඒ නිසා අපි බාර දෙමු වැඩ මුළු සංවිධායකාවට මේ වගේ වෙලාවට ඊගාවට ගත හැකි හොඳම විකල්පේ මොකද්ද කියලා ඒ කෙනාට ඒ කෙනා පොඩ්ඩක් යොමු කරවන්නයි කියන්නේ. අවසරයි අපගේ ගරුතර ස්වාමීන් වහන්ස ප්‍රශ්නය පළමුව මාගේ සිතට දැනෙන සිතිවිල්ල වනුයේ සක්මනේදී වම් පාද ඔසවනවා, ගෙනියනවා, තබනවා. තබන পায় වැලි පොළොව මත ස්පර්ශ වෙනවා. ගතට හොඳින් දැනෙන අතර දකුණු පාදයේද එලෙසම ක්‍රියාත්මක වෙනවා. මේ අතර කුරුළුනාද හඬ ඇසෙනවා. ඇසට දර්ශන දකිනවා. කාරණා තුනක් සිදුවන මෙම භාවනා ක්‍රියාවලිය පැවතුනත් සක්මන් කරන අරමුණේ සිත රඳා පවතිනවා. මෙය මෙලෙස පැවැත්වීම නිවැරදිද යන්න මාහට ඊටාම කරුණාවෙන් දයාවෙන් අනුකම්පාශීලීව ඔබ වහන්සේගෙන් පිළිතුරු අයදිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මා ප්‍රාර්ථනා කරමි. ඔව් මේකේ උපදේශ සාහලා තියෙන්නේ මෙහෙම වෙන එක ස්වභාවිකද කියලා ස්වභාවික මේ ක්‍රමයේ හරියද කියලා අනිවාර්යයෙන්ම බොහොම හොඳින් සතුටින් යනවා හොඳයි කියලා. ඒ වගේම පොඩි ඉස්සරහට උපදේශයක් දෙන්න පුළුවන්. මේ සද්දත් ඇහෙද්දී රූපත් පෙනෙද්දී අර මේ හැමතැනම වේදනක් දැනෙති හිතවිලිත්‍යයේදී මේ වම දකුණට එහෙම නැත්නම් මේ ඇවිදින බව කියන අරමුණට වඩා සමීප වීම සඳහා කුමක් කළ හැකිද කර හැද පුළුවන් හරි කරන්න. මේ ඔක්කොම බාධා නැති කරන්න කිසිසේත්ම හිතන්න එපා. අරමුණත් එක්ක ආහද වීම සඳහා සමීප වීම සඳහා උත්සන්න වීම සඳහා කළ හැකි නොයෙක් ක්‍රම තියෙනවා. හැම කෙනාට මේකේ සාජ බුද්ධියක් තියෙනවා. ආන්නේ ටික විතරක් කල්පනා කරලා තව තවත් අරමුණේ වැඩි වෙලාවක් ගතකරනද වම දකුණත් එක්ක මේ ඇවිදින බව දැනගෙන ඉන්න යමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා අතිරේක උපදේශයක් දෙන්න පුළුවන්. අතිගරු ස්වාමීන් වහන්සේ අවසරයි වැඩසටහන් වලට කිහිපවරක් සහභාගී වූ අයෙක් මේ ආනාපාන භාවනාවේදී ඉඳගෙන ඉන්න බව දැනේ. නාසයාග හුස්ම වැටෙන බවද දැනේ. ටික වේලාවකදී ආනාපානය නොදැනී ගොස් ශරීරයේ ඇතුළත අවයව උස් පහත් වන බව දැනේ. ඒ අතරතුර අතපයවල තද ගතියක්ද දැනේ. හිස දෙපැත්තත් ඇතුළතින් තද වීමක්ද දැනේ. පපුව පෙදෙසේ තදවීමක් දැනේ. පාසිට ඇඟ ඇතුලේ ඇඟ ඇතුලෙන් කලඹවා ඉහළට අදින්නාක් මෙන් දැනේ. එම ගතිය ටික වේලාවක් යනතුරු තිබුණි. අවට ශබ්ද ඇසේ. කොපමණ වේලාවක් එම தત્ත්වයේ තිබුණාදැයි නොදැනිමි. පසුව ආනාපානය නොදැනී ගොස් සමාධියක සිටි හැඟීමක් දැනුනි. පසුව එම தત્ත්වයෙන් මිදුන පසු ගතට ඊටාම සුවයක් දැනුනි. පර්යංකයේදී මා කුමක් කළ යුත්තේදැයි පැහැදිලි කර දෙනමෙන් ඉල්ලමි. සක්මන් භාවනාවේදී වම දකුණ මෙනෙහි කරමින් යන විට පසුව නොදැනී පාද තබන බවක් දැනේ. නොදැනීම පාද තබන බවක් දැනේ. සක්මනේ යන විට යනවා නොව යවන්නේ කැති බව හැඟේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි. නිවනින් සැනසීම ලැබේවා. අවසන්. මුල් කොටසේ පරියන්කේ පිටමදල තියෙන විස්තර පිළිබඳව අදහස් පළ කරනවනම් ඒකෙදි කියලා තියෙනවා මේ වරින් වර වරින් වර අරමුණ මූල කර්මස්ථානයේ රොදෙන මට්ටමට පట్టල වෙනවා තැම්පත් වෙනවා. ඒ අතරමැද මේ තියෙන දේවල් වලදී යෝගාවචර පිළිබඳින්න ඕනේ කොහොමද නැත්තම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී කියන්න තියෙන්නේ ප්‍රහෙලිකා ස්වරූපේ යමක් නොකර සිටීම තමයි කල යුත්තේ. ඒක තමයි කරන්න බැරිම දේ. අරමුණේ විදිහට තැම්පත් වෙලා කීකරු වුණාට පස්සේ මම යට උඩගෙඩි දෙන්න එපා. මම යා කරන්න හදන දේවල් වලට ලයිසන් දෙන්න යන්න එපා. යාට නිකන් ඉන්න බැරි බව තේරලා දෙන්න. මේ ලස්සනට පිරිසුත්තරන ගෙනත් තිබ්බත් මම යට නිකන් එනවා. යා අහනවා අර කරන්නද මේක කරන්නද කියලා. ඉතින් කොයි දේ කරත් අර පෑදීදී කල කල බොරදී වෙනවා. අනාකූල ප්‍රහය ආකූල වෙන. ඉතින් මේ වෙලාවේදී සබ්බ පාපස්සා කරණම් කියන සියලු පාපයන්ගෙන් වෙන්වීම එහෙම නැත්නම් යමක් නොකර සිටීම තමයි එතෙන්දි කරන්න තියෙන දේ. ඉතින් ඒක මේ ප්‍රහේලිකාවක් ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ මම එයා ඉස්මතු කරන්න. හැම කරන හැම හිතාමතා කරන හැම කටයුත්තකදීම අපි මම එයා ඉස්සර කරන නිසා හිතාමතා කරන හැම දෙයක්ම කර්ම බාටපත් වෙනවා. යමක් කර්ම නොවෙන්න නම් අදිෂ්ඨානයක් ගන්න හිතාමතා මොනවක් කරන්නේ නැහැ. අමාරුයි. ඒක තමයි ශබ්බ ලෝකේ අනාභිරත සංඥා කියලා සරුවචාන්සේ පෙන්ලා තියෙන්නේ. ඒ ලෝකේ උපයෝපාදානා චේතසෝ අදිඨානාබිනිවේසානෝසයා තේ පජහන්තෝ විරමති නෝපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා. කිසිම සංස්කරණයක් කරන්න එපා. මේ වෙන දේ දිහා 200ක් අවදියෙන් බලන්න. 100ක් නෙවෙයි. 200ක අවධිකින් බලනින්ද යමක් නොකර වෙත බලා සිටීම ඒකට සුද්ධ කීයක විපස්සනාව කියනවා. කරන්න බැරි මමයා කැමති නැහැ නිකන් ඉන්න. එයා හැම වෙලාවෙම එක්ක අයියා වෙන්න හදනවා නැත්නම් අක්කා වෙන්න හදනවා. එයා කිරුම වෙලා අහනවා මම දැන් මොකද කරන්න ඕනේ. පුළුවන් නම් කියන්නේ නිකන් ඉඳී කියලා. අමාත් එදින්සක ප්‍රහෙලිකාවක් අනිතික එතෙන් ගියේ නැති කෙනාට මේක අමු මද අමු කදුරු වෙනවා. ගිය කෙනාට විතරයි මේක තේරෙන්නේ. එතෙන් යන්න යම් ප්‍රයත්නයක් කරාද ඒ ප්‍රයත්නය අතහරින්න දැන්. යම් අදිෂ්ඨානයක් යම් චේතනාවක් යම් උපේ උපාදානයක් තුන නතර කරලා වෙත බලන ඉන්නවා දේශ බලන ඉන්නවා එතකොට වෙන දෙයට 100ක් නෙවෙයි 200ක් අවදි 100ක් වගේ බලා ගන්න මොකුත් කරන්නේ නැහැ මම දන්නේ එහෙම කියනකොට තේරෙනවද කියලා නමුත් කියන්න තියෙන නම් ඒ ටික තමයි ඉතින් එතකොට අපි විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න වලට ලිඛිත පත්‍ර સમાપ્ત බවට ප්‍රකාශ වෙලා තියෙනවා තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා වෙන කාට හරි වෙන අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම වශයෙන් ප්‍රශ්න හෝ ප්‍රකාශන මොන හරි කරන්න තියෙනවා. විශේෂයෙන් කියන දෙයක් නැත්නම් අපිට පුළුවන් මේ විනාඩි 20ත් සක්මනකට වෙලාව ගන්න. එතකොට අපි පැයකුත් විනාඩි 20ක විතර කාලයක් සක්මන් කරලා අපි තුනට නැවත රැස් වෙනා මෙතන සාමූහික භාවනාවක් සඳහා මේ සභාවේ වෙන විශේෂයෙන් බැනනගින ප්‍රශ්නයක් නැති නිසා මම මේක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව බව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි